නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති කමඨහන් දේශනාව සාකච්ඡාවට භාජනය කරන්නේ ආස්වාස ප්‍රාස්වාස රූපයක්සේ සිය පැවැත්වෙන කමඨාන අපි දන්නවා මේ ආස්වාසය ප්‍රාස්වාසය අපගේ ජීවිතත් එක්ක කොච්චර දැඩි සම්බන්ධකමක් පවත්වනවද කියලා අපගේ ජීවිතය ආහාර නැතුව දින ගණනාවක් අපට පවත්වාගෙන යන්න පුළුවන්කම තිබුණා ජලය නැතුව දින කීපයක් පවත්වා ගැනීමේ හැකියාව තිබුණා ආස්වාස ප්‍රාස්වාස නතර කරලා විනාඩි 5ක්වත් ජීවත් වෙන්න බැරි තරම් එනම් මේ ආස්වාස ප්‍රාස්වාස කියන මේ ක්‍රියාවලිය අපගේ ජීවිතේ විශේෂත වූ දැඩි සම්බන්ධකමකින් යුක්ත වූ ක්‍රියාවලියක්. ජීවියා ජීවත් වෙන්නේ ආනාපාන සතිය කරනකොටගෙන නම් ජීවියාගේ ජීවත් වීම නවත්තන්නත් ඕනේ ආනාපාන සතිය කරනකොටගෙන. මේ ආනාපාන සති සූත්‍රය තුල සතර සටිපට්ඨාන දේශනාවේදී ආනාපාන සති සූත්‍ර දේශනාවේදී විශේෂ පිරිත් දේශනාවලදී තථාගතයන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව පිළිබඳ විශාල විග්‍රහයක් කරනු ලබනවා. අද අපගේ වර්තමාන ජීවිතයේ තුල මේ ආනාපාන සති භාවනාව කරනකොටගෙන මාර්ගඵල නිවන් අවබෝධ කිරීමට ගොඩාක් අය අපෝසත් වෙලා. ඇයි මේ ආනාපාන සති කමඨාන හැමතැනින්ම අපට ලැබුණට අපට ගොඩාක් අවබෝධයේ තිබුණට අවශ්‍ය අවබෝධයේ නැති එක මේකට හේතුවක්. ඒ අඩුව පිරවීමටත් අපි භාවනා යෝගීව ආනාපාන සතිය තුළින් ලද අත්දැකීම සියලු සත්‍යයන් එක්ක බෙදා ගැනීම අරමුණු කොටගෙන තමයි මේ දේශනා කමඨාන් ටික අපි සාකච්ඡාවට භාජනය කරන්නේ ආස්වාස ප්‍රාස්වාස රූපයක්සේ මෙනෙහි කිරීම කියන භාවනාව යම්කිසි භාවනා යෝගියෙක් කමඨාණක් වශයෙන් වඩනවා නම් ඒ භාවනා යෝගියා ආස්වාසය ප්‍රාස්වාසය මේ දක්වා වායුවක් වශයෙන් මෙනෙහි කළා. ආස්වාසය ප්‍රාස්වාසය එයා ඊටාගෙන සිටියේ ගනුදෙනුවක් කියලා. මේ භාවනා යෝගියා ආස්වාසයේ වෙනම රූපයක් වශයෙන් ප්‍රාස්වාසයේ වෙනම රූපයක් වශයෙන් මේ ආනාපාන සතිය රූපාවචර භාවනාවක් කොට පුරුදු කරනවා. අපි දන්නවා මේ කමඨාන ඇදිලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව. ආනාපාන සති භාවනාවේ කමඨාන් 40ක් පමණ තියෙනවා. මේ කමඨාන් හැම එකක්ම ගත්තාම ඒවා එක එක තලවලට සාපේක්ෂව නිර්මාණය වෙච්ච කමඨාන්. අපේ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන සිත මත සිත පීඨෙව්වාම ඒක දිව්‍ය ලෝක තලයකට සම්බන්ධ එකක්. ඇයි ඒක මනක්කල්පිත රූපයක්. නාම රූප නැති ස්වභාවයක් මත නාම රූප ඇති ස්වභාවයේ අසු නොවි වෙනම වෙන්වෙච්ච ස්වභාවයක් තුල පවතිනා වූ ඒ නිර්මාණයේ තියෙන දිව්‍ය ලෝකවල. ඇත්තටම විමාන තියනවාද කියලා අහුවාම අපි කියනවා ඔව් තියෙනවා කියලා. කෝ අල්ලලා දෙන්න කියලා කිව්වම අල්ලන්න බෑ. ඇයි ඒක නිකන් නිර්මාණයක් විතරයි. තියෙනවා තියෙන බව අල්ලලා පෙන්වන්න බෑ. පේනවා පේන බව ඔප්පු කරන්න බෑ. තියෙනවා ඇත්තයි නමුත් විශ්වාස කරන්න බෑ. මේක තමයි දිව්‍ය ලෝකයේ ඇති වෙන නැති වෙන චුත වෙන ස්වභාවය. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස දෙක සැබවින්ම පවතිනවා. ඒක මෙනෙහි කරන සිත මත සිත පීඨවුවාම ඒක දිව්‍ය ලෝක තරලයකට සම්බන්ධ කමඨාණක් වෙනවා. දැන් අපි වඩන්නට සූදානම් වෙන්නේ ආස්වාසය ප්‍රාස්වාසය රූපයක්සේ මෙනෙහි කිරීම. දැන් ඇත්තටම මෙතන රූපයක් තියනවද? එහෙම එකක් නැහැ. නමුත් රූපයක්සේ මෙනෙහි කරනකොට මේ කමඨාන රූපාවචර බ්‍රහ්ම ලෝකයට සම්බන්ධ කමඨානක් බවට පත් වෙනවා. මේ භාවනා යෝගියා එරමිනිය ගොතාගෙන කය ඍජුව තබාගෙන ඇස් දෙක වසාගෙන මේ ආස්වාසය ප්‍රාස්වාසය රූපයක්සේ සිත පීටවාගෙන සිය පවත්නකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා ආස්වාසය එක රූපයක් ප්‍රාස්වාසය තවත් රූපයක් ආස්වාසය එක රූපයක් ප්‍රාස්වාසය එක රූපයක් කියලා දීර්ඝ කාලීනව මෙනෙහි කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා ආස්වාසය කියන්නේ වායු පින්ඩයක් ඒ වායු පින්ඩේ තියෙන්නේ මොනවද? අණු වල එකතුවක්. දූවිල්ල වාගේ මේ අණු ටික නාසයෙන් ඇතුල් වෙනවා. ප්‍රාශ්වාසය කියන්නේ වායු පින්ඩයක්. ඒ පින්ඩය තුල තියෙන්නේ මොනවද? අණු වල එකතුවක්. එනනම් මේ අණු වල එකතුව නිර්මාණය වෙලා තමයි මේ රූපය ඇදුනේ කියන එක යට වැටෙනවා. මේ ලෝකයේ සෑම අණුවක්ම එකතු වෙන එකතු වෙන තැන්වලදී රූප මැවිලා පේනවා. දැන් අපි සුලියක් පෙන්වන්න කියලා කාගෙන් හරි ඇහුවොත් එයාට සුලියක් පෙන්වන්න බෑ. මේ වායු ගෝලයෙන් සුලියක් හදන්න බෑ. හැබැයි මේ දූවිලි ටික එකතු වෙලා ටිකක් ඝන වෙලා පේන මට්ටමකට නිර්මාණය වෙලා කරකෙන්න ගත්තොත් අපි කියන අන්න අර්ථ තමයි සුලිය කියලා. එහෙනම් මේ වායු ගෝලය ඒකරාශි වෙනකොට මේ අණු දෙක අතර තියෙන ඉඩස අඩු වෙලා ලං වෙනකොට නිර්මාණයක් ඇති වෙනකොට රූප ඇදෙන බව එයාට වැටෙනවා. ඒ කියන්නේ එයා සෝවාන් මාර්ගයේ දැන් යන කෙනෙක්. ඇස්සරිලා බලනකොට ගස්කොළන් පේනවා, කුරුල්ලෝ පේනවා, පර්වත ගල් පේනවා, දියැලි පේනවා මේ වනයේ මේ සෑම සිද්ධියක්ම බලනකොට දැන් එයාට වෙන එකක් පේනවා. ඇයි? එයා සතියක් විතර වඩලා තියෙන්නේ ආස්වාසේ රූපයක් ලෙස ප්‍රාස්වාසේ රූපයක් ලෙස. මේ රූපයක් ලෙස මෙනෙහි කරපු නිසා මේ රූපය එයාට වැඩිපුර ප්‍රත්‍යක්ෂ වෙලා මේ හැම කාරණාවක්ම එයාට අනුවල එකතුවක් වශයෙන් පේනවා. ගා කියන්නේ මොනවද? අණු කෝටි ගානක එකතුවක්. ගලක් කියන්නේ මොනවද? ඒකත් අණු කෝටි ගානක එකතුවක්. පස් කියන්නේ මොනවද? අණු වල එකතුවක් තද වෙලා තියෙනවා. වතුර කියන්නේ මොනවද? ඒකත් අණු වල එකතුවක්. මේ සෑම නාමයක්ම රූපයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින් බව දැන් එයාට පේන්න පටන් ගන්නවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ලෝකයේ හැම දෙයක්ම අනුනම් මේ අවකාශය කියලා කියන්නේ මේක තුල තියෙන වාතයක් තියෙන්නේ අනුනම් හැම තැනම අණු වලින් පිරීලා නම් මේ ලෝකය මමත් අනුනම් මොකද්ද මේ නිවන කියලා කියන්නේ මොකද්ද මේ දුක කියලා කියන්නේ මේ ප්‍රශ්නය කවුද මේ ඇති කළේ එහෙම එකක් නැහැ මේ ලෝකේ ඔක්කොම අණු නම් අණු වල ගනුදෙනුවක් නම් ඇති වෙලා නැති වෙලා යනවා නම් පෘථුවිය භ්‍රමණය වෙන නිසා මේ දුක කියලා එකකුත් විමුක්තිය කියලා එකකුත් කවුද දේශනා කළේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා දැන් එයාට මේ ගැටලුවක් මතුවෙනවා ගැටලුව මතුවෙලා මේ නාම රූප දිහා බලනකොට යට පේනවා ඔක්කොම අණු උනාට මේ අණු ඒකරාශී වෙලා නිර්මාණය වෙන මේ නාම රූප වල ධාරිතාවට අනුව පීඩනයක් පවතිනවා. එතන තමයි දුක තියෙන්නේ. තරුණ කාන්තාවක් දිහා බලනකොට රාගය ඇති වෙන තරුණ සිතකට ඇයි වයසක කිරියම්මා කෙනෙක් දැක්කාම රාගය ඇති වෙන්නේ නැත්තේ? අන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ රූපය ඇති වෙච්ච මේ අණුවල තියෙන ධාරිතාවට අනුව ඒක තුළින් ඇතිවෙනා වූ පීඩණයට අනුව මේකේ වෙනසක් තියෙනවා. අලුත් සරප්පු දෙක පරිස්සම් කරන තරම් පරණ කැඩිච්ච සරප්පු දෙක පරිස්සම් කරන්නේ ඒකත් සරප්පු දෙක මේකත් සරප්පු දෙක දෙකම නිර්මාණ දෙකක් රූප දෙකක් ඇයි අරකට වැඩිපුර උවමනාවෙන් පරිස්සමක් ආරක්ෂාවක් දෙන්නේ කියලා බැලුවොත් ඒ අණු ටික නිර්මාණය වෙලා තියෙන ඒ අණු වල ධාරිතාවට අණුව පීඩනයේ තියෙන ගැටලුව තමයි මෙතන තියෙන්නේ. මේ தත්ත්වය වටහා ගත්තාම මේ භාවනා යෝගියාට වැටහෙනවා හැමතැනම රූප තියෙන එක ඇත්ත. ඒ සෑම රූපයක්ම අණු වලින් නිර්මාණය වෙලා තියෙන එකත් ඇත්ත. නමුත් මේ අණු වල ප්‍රමාණය වෙනස් වෙනවා. ධාරිතාව වෙනස් වෙනවා. ඒකට අනුව පීඩණය වෙනස් වෙනවා. මේකට අනුව ඇතිවෙන ප්‍රශ්නය තමයි මේ දුක ඇලීම ගැටීම කියන්නේ. මේක වටාගත්තාට පස්සේ එයාට තේරෙනවා නාමය අයින් කරන්න බෑ රූපය අයින් කරන්න බෑ හේතුව මමත් රූපයක් මිනිසා කියන රූපය අඬ ගන්න කතා කරන්න මට නාමයක් තියෙනවා එහෙනම් නාම රූපය මගේ ළඟින්ම තියෙනවා නම් මමත් නාම රූපයක් තුලින් නිර්මාණය වෙලා නම් මේක අයින් කරන්න බෑ අදයන් කියලා කිව්වහම ඒක සෛලවල ගොඩක් කියලා අපි කියන්නේ ඒකට නාමයක් රූපයක් තියෙනවා වක්කම් කියලා කිව්වහම පප්පාසම් කියවහම අත්ති අත්ති මිද්දම් කියලා කිව්වහම මේ හැම එකටම නාමයක් රූපයක් තියෙනවා නිර්මාණයක් තියෙනවා ක්‍රියාකාරීත්වයේ වෙනසක් තියෙනවා. මේවා එකින් එකට පේන්න ගන්නවා. එනම් මේ ලෝකේ නාම රූප ධර්මතාවයෙන් මට බේරිලා යන්න බෑ. මටත් රූප 32ක් තියෙනවා. නාම 32ක් තියෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වයන් 32ක් තියෙනවා. ඇයි? හැම දෙයක්ම දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙච්ච නිසා. කොඳුයට පෙළියේ පුරුක් 32යි පුලප 32යි දස් 32යි ග්‍රායෝ 32යි මේකේ තියෙන සෑම කාරණාවක්ම ඇයි මේ 32කින් යන්නේ දෙතිස්මා තලයෙන් මේ ග්‍රාලෝක මණ්ඩලය නිර්මාණය වෙච්ච නිසා තල 32 ගැන තථාගතයන් වහන්සේ දේශනාවේ විවිධ ස්ථානවල දේශනා කරනවා මේ ධර්මය වැටුණාට පස්සේ මේ භාවනා යෝගියා ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා මේ භාවනාව වඩන්ඩ එන්න කලින් වඩන්න පටන් ගත්ත කාලේ මට මේ අවබෝධය තිබුණේ නැහැ. දැන් එයාගේ ඇස්වලට පොල් ගස්, තල් ගස් මොකවත් පේන්නේ නැහැ. එයාට පේන්නේ අණුවල එකතුවකින් නිර්මාණය වෙච්ච රූප. මිනිස්සු දිහා බලනකොට තරුණ අය වයසට අය පේන්නේ ඔක්කොම පේන්නේ අණුවලින් නිර්මාණය වෙච්ච රූප. මේක වටා ගත්තාම මේ ඇලෙන ස්වභාවය ගැටෙන ස්වභාවය ඒ ඒ රූප වලින් ඇතිවෙනා වූ පීඩණයෙන් මිදෙන්න ඕන ඒ උවමනාව Taman තුල ඇති වෙලා ඒ සෑම රූපයක් දකිනකොටම ඒ රූපයේ තුලින් ඇතිවෙනා වූ කම්පණය මුදවගත්තොත් ඒකෙන් වෙන් වුණොත් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒක තමයි නිර්වාණය අද අපට දුක ඇති වෙලා තියෙනවා, වේදනා ඇති වෙලා තියෙනවා, ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. කල්පනා කරලා ලයිස්තුවක් අදලා බලන්න මේ ඔක්කොම නාම රූප ප්‍රශ්න නේද? අසුවලා බැන්නා. අසුවලා කියන්නේ රූපයක් නේද? නාමයක් නේද? බැන්න දෙත් නාමයක් නේද? වචන වලට ඔක්කොම අර්ථයක් තියෙනවා. එහෙනම් මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව නාම රූප. අසවල් දේ ගත්තා මොකද්ද ගත්තේ? ආවල් දේ ඒ කියන්නේ රූපයක් තියෙනවා. ඒ රූපේ ගත්ත ප්‍රශ්නේ මේ තියෙන්නේ. අසවලා මට බැන්නා මේක නාම ප්‍රශ්නයක්. එහෙනම් මේ ලෝකයේ හැමතැනම තියෙන්නේ එක්කෝ රූප පිළිබඳ ප්‍රශ්නයක් එක්කෝ නාම පිළිබඳ ප්‍රශ්නයක් එහෙනම් මේ නාම රූප ප්‍රශ්නයෙන් මිදෙන්න නම් අපි මේ සෑම දෙයක තුලම අතග අට ගන්නා වූ පීඩණය ඒ පීඩණයට ගොදුරු වෙන්නේ නැති ස්වභාවය අදා ගන්න ඕනේ. එහෙම අදාගත්තොත් කවදාවත් දුකක් ලැබෙන්නේ වේදනාවක් ලැබෙන්නේ ඒ කාන්ත වශයෙන්ම නිර්වාණ සාන්තිය සුවය අපට විඳින්න පුළුවන් කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක දෘෂ්ටියක්. මේ දෘෂ්ටියට කියන නම තමයි සම්මා දෘෂ්ටිය. එයා දැනගන්නවා මේ නාම රූප නිසා තමයි ජාති ජරා භව දුක්ඛ දෝම නැස්ස ඇති වෙන්නේ. මේ නාම රූප නිසා තමයි දුක දුක ඇතිවීමට හේතුව නිදාසන ක්‍රමය හොයාගන්න අවශ්‍ය වෙන්නේ. මේ නාම රූප නිසා තමයි අවිද්‍යාව පාළ වෙන්නේ මගේ කියලා කියනවා මටයි අයිති කියලා කියනවා ලස්සනයි කියලා කියනවා වටිනවා කියලා කියනවා මේ ඔක්කොම ප්‍රශ්න අවිද්‍යාව පාළ වෙන්නේ මේ නාම රූප නිසා සංස්කාර විඥාන සලායතන මේවා ඇති වෙන්නේ මේ නාම රූප නිසා දැන් යාට තේරෙනවා මේක ගැඹුරුම ප්‍රශ්නයක්. මම කැලෑවේ ඉන්නවා කිසිම කෙනෙක් පේන්න නැහැ. කුරුල්ලන්ගේ ශබ්ද විතරයි මට ඇහෙන්නේ. සත්තු විතරක් ඇවිදිනවා වෙන කවුරුත් මිනිස්සෙක් පේන තෙක් මානෙක නැහැ. ඝන අන්ධකාරයි. ගස්කොළන් විතරක් පවතිනවා පර්වත ගල් පවතිනවා එහෙම කියලා මම නිවිලා කියලා හිතාගෙන හිටියට මම ඉන්නේ ප්‍රශ්න ගොඩක කියලා තේරෙනවා. මේ පේන සෑම ගල්කටයක්ම Tamanට ප්‍රශ්නයක්. ගස්කොළන් මල් ගෙඩි පළතුරු ඔක්කොම ප්‍රශ්න. ඇයි මේ නාම රූපවල මේ සෑම ධර්මතාවයක්ම තියෙනවා මේකෙන් බේරෙන තාක්කල් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන සම්මා දෘෂ්ටිය Taman තුළ ඇති වෙනවා. දැන් නිවනට නිවැරදි මාර්ගය හොයාගත්තද එමයයි. එහෙනම් නිවනට අදාළ නිවැරදි මාර්ගය තමන් හොයාගත්ත නිසා වෙන කිසිම දෙයක් පිළිබඳ විශ්වාසයක් නැතුව මේ මාර්ගය අරියටම අරි නාම රූප වලට අවුෙන්නේ නැතුව හිටියොත් ඒකාන්ත වශයෙන්ම නිවි සැනසීම ලබනවා කියන දැඩි විශ්වාසය තුලින් අටගත්ත සම්මා දෘෂ්ටිය නිසා ඒ ආර්ය ශ්‍රාවකයා සෝවාන් ඵලයටපත් වෙනවා. එයාටකින් වෙන මොනවා කිව්වත් එයා පිළිගන්නේ එයාට ඒකාන්ත වශයෙන්ම විශ්වාසයි මේ නාම රූප වලින් තමයි ඔක්කොම ප්‍රශ්න. මගේ ළමයා, මගේ භාර්යාව, මගේ ගේ, මගේ වෙල, මගේ පොළ, මගේ පන්සල, මගේ පිරිකර, මගේ සල්ලි, මගේ රත්තරන්, මගේ මුතුමැණි මේ ඔක්කොම නාම රූප ප්‍රශ්න. ආවලා මිතුරා, ආවලා අතුරා, ආවලා සහෝදරයා මේ ඔක්කොම නාම ප්‍රශ්න අර ඔක්කොම රූප ප්‍රශ්න එහෙනම් මේ ලෝකයේ ඇත්තටම මේ මිනිසුන්ට තියෙන නාම රූප ප්‍රශ්නය මේ සම්මා දෘෂ්ටියටපත් වෙලා මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ හැම දෙයක්ම රූපයක් වශයෙන් දැක්කා රූපයේ තුල තියෙන අභ්‍යන්තර ධර්මයේ දැක්කා හැබැයි තාම මම මේක ක්‍රියාවටපත් කළේ නැහැ. මේක ක්‍රියාත්මක භාවයටපත් කරන්න ඕනේ. මේ නාම රූප තුලින් මම අත මිදෙන්න ඕනේ. මේ අත මිදෙන ස්වභාවය මං අදා ගන්න ඕනේ කියලා මේ නාම රූප වල පටිසෝතගාමී චින්තනය පුරුදු කරනවා. ඇයි Taman හැමදාම දකින්නේ ගසක් ගසක් වශයෙන්නේ ගලක් ගලක් වශයෙන්නේ ඒක වෙනත් විදිහට දකිනවා. ගල තුල පවතින්නේ දූවිලි ප්‍රමාණයක් විතරයි. ගස කියන්නේ දූවිලි ප්‍රමාණයක් විතරයි. මේ සෑම රූපයක් තුලම පවතින්නේ දූවිලි ප්‍රමාණයක් විතරයි කියලා වටිනාකම නැති කර කර මේක බලන්න පටන් ගන්නවා. මේකට කියන්නේ පටිසෝතගාමි. අනුසෝතගාමි කියලා කියන්නේ ඇලිලා ගැටිලා පැවැත්මට අනුව දකින ක්‍රමවේදය. මේක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පැවැත්මක් නැතුව වටිනාකමක් නැතුව දකින ක්‍රමවේදය දැන් මෙයා පුරුදු කරනවා වටිනා ගසක් තියෙනවා ඒක අද වර්තමානයේ ගොඩාක් නිලහදිකයි ඒ ගසත් වටිනාකමෙන් ගොඩාක්ම අඩු ගසක් දකිනකොට දෙකම එක විදියට දකිනවා අණුවල ප්‍රමාණයක් විතරයි එහෙනම් මේ ආකාරයට මේක පුරුදු කරනකොට සෑම රූපයක් තුලින්ම වටිනාකම නැතුව දකින්න බලනකොට එයාට කළු ගලයි මණික් ගලයි අතර වෙනසක් තියනවාද කියලා ඇහුවාම එයා කියන දෙකම එකයි කියලා. ඇයි දෙකම ගලක් එයාට? ඇයි මේක ගලක් වශයෙන් විතරයි දකින්නේ? මිනිස්සු දිහා බලනකොට රජතුමයි සාමාන්‍ය ගොවි උපාසක මාත්‍යය අතර වෙනසක් තියනවාද? නෑ දෙකම එකයි. රජ්ජිරුවන්ටත් ගොවි උපාසක මාත්‍යත් අතර වෙනසක් පේන්නේ මේ මානසිකත්වය හදනවා මේ චිත්ත ස්වභාවය අදාගෙන අදාගෙන යනකොට මේ ලෝකයේ තියෙන සෑම රූපයක්ම එයාට එක ආකාරයකම පේනවා විජාතිකයා තමන්ගේ ජාතිකයා තමන් පාවිච්චි කරන බඩු මුට්ටු වල තියෙන නාම රූපත් පරිහරණයෙන් තොර වෙච්ච නාම රූපයක් අයිතිය යටතේ තියෙන නාම රූපත් අනිත් අයගේ අයිතිය යටතේ තියෙන නාම රූපත් ඔක්කොම එක විදියටම පේන්න ගන්නවා. තමන්ගේ බඩමුට්ටු පරිස්සම් කරන්නේ කොයි විදියටද ඒ විදියටම අනිත් අයගේ බඩමුට්ටුත් පරිස්සම් කරනවා. තමන්ගේ කුටිය විතරක් නෙමෙයි තවත් කෙනෙකුගේ කුටියේ ප්‍රශ්නයක් තිබුණා මේක තමන්ගේ ප්‍රශ්නයක් වාගේ කතුපතු ගාලා ලයිට් නිවලා දොරවල් වාලා ඒක පරිස්සම් කරනවා හේතුව එයා දකින්නේ ඔක්කොම එක විදියට වෙනසක් නැහැ මගේ කුටිය ඒක අතුගා ගන්න ඕනේ මගේ සිවුරු මගේ කෝද ගන්න ඕනේ එහෙම එකක් එයාට නැහැ ඕදන්න ඉතුනාම ඒ ආලපාල ඉන්න ස්වාමීන් වහන්සේලාගේවත් ඕදලා දෙනවා අතුගාගෙන යනකොට මිදුලක් දැක්කාම තවත් කුටියක් අපිරිසිදුයි කියලා දැක්කාම ඒකත් අතුගාලා දෙනවා. එයාට මේක වෙනස්ව දකින්න බෑ. එයා මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගන්න පරාර්ථකාමීත්වය පෙරදරි කරගෙන සෑම කෙනාගේම සිතසුව පිනිස, කයසුව පිනිස, විමුක්තිය පිනිස විශාල කැපවීමෙන් වැඩ කරනවා. සෑම රූපයක්ම එකම රූපයක් වශයෙන් දකිනවා. ඒ කියන්නේ එයා සකු르දාගාමි වෙලා. සකු르දාගාමි ආර්ය ශ්‍රාවකයා මේ ලෝකේ සෑම කෙනෙකුටම උදව් උපකාර කරගෙන කාගේවත් සිතට කායට දුක් නොදී ගොඩාක් සංවර අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙක්. එයාට පුළුවන් කමක් නැහැ කාගේවත් දේවල් උදුරන්න. එයාට පුළුවන් කමක් නැහැ ඒ නාම රූපවල ලෝභ දේශ මොහ ඇති කරගෙන ඒව තුලින් අපායට යන. එයා කවදාවත් අපායට යන්නේ සතර අපායේ කිසිම වැඩක් සකු르දාගාමි කෙනා තුල නැහැ. එයාගේ තියෙන ඔක්කොම නිවන් වැඩ. එනම් මේ සම්මා දෘෂ්ටිය සෑම මොහොතක් ගානේ තත්පරයක් ගානේ එයා තුල ක්‍රියාත්මක වෙනවා. එයාගේ චරිතය එන්න එන්න නිවැරදි වෙලා නිවනට ලං පවතිනවා. මේ නාම රූප මේකක්ම එක විදියට දැකලා වටිනාකම අයින් කර කර දකින ක්‍රමවේදය පේනවා. දායක මාත් එක්ක වෙලා කතා කරනකොට එයා ගොඩාක් අපිට උදව් කරනවා නම් එයාත් ඒ කතා කරගෙන ඉන්නකොට එකපාරට මිනිස්සෙක් කෙනා ගොඩාක් දුප්පත් ඉල්ලා ගන්න ඇවිල්ලා අර දායක මාත්‍යර කියන පොඩ්ඩක් ඉන්න එන්න උපාසක මාත්‍ය මොකද්ද ප්‍රශ්න කියලා එයාට මුල් තැන දීලා එයාට කතා කරනවා. බඩගිනි අපේ හාමුදුරනේ කිව්වාම දාන වේලාව ඉවර වුණා විතරයි තාම දානේ තියෙනවා පොඩ්ඩක් ඉන්න කියලා ආම්දුරම ගිහින් බත් ටික බෙදාගෙන ඇවිල්ලා ආ මෙතන වාඩි වෙලා කන්න වතුර ටිකකුත් දීලා මේක බොන්න. එතකොට අර මිනිස්සයා කල්පනා කරනවා මම මේකේ කුටි 20ක් ඇදුවා සංඝාවාසයේ සම්පූර්ණ මගේ වියදම මම තමයි මේකේ ප්‍රධාන දායකයා දැනටම කෝටියක් විතර වියදම් කරලා මෙච්චර වියදම් කරපු මට හාමුදුරුවෝ සැලකුවේ නැහැ අර ඉඟන්නට බත් බෙදන්න හාමුදුරුවෝ ගියානේ බලන්න ඉඟන්න මට වඩා වටිනාකමකින් යුක්ත වුණා මෙතන කියලා එයා කලබල වුණාට සකු르දාගාමි කෙනා සත පාකට ගණන් ගන්න හේතුව අර ඉල්ලා ගන්න ආපු ඒ උපාසක පින්වතත් මේ තරම් මිලියන ගණන් වියදම් කරපු මේ උපාසක පින්වතාට අතර වෙනසක් දකින්නේ එයා දකින්නේ මේ දෙකම විඥාන දෙකක්. දෙකම නිවන් යන්නට ඕනේ. වත්කම් පිළිබඳ අධ්‍යාපන පිළිබඳ තනතුරු පිළිබඳ නිලතල බලතල පිළිබඳ කිසිම උවමනාවක් එයාට නැහැ වටිනාකමක් දෙන්න. එයා වටිනාකම දෙන්නේ විඥාණයට විතරයි. සතේ සිව්පාවේ බඩගින්න හිටියනම් එයාට කැම ටිකක් දීලා ඔළුව අත ගන්නවා. ඇයි? එයාට තින්නේ මේකේ ඇතුළේ ඉන්න විඥානයේ නිවන් දක්වීමේ වමනාව විතරයි. සත්තුන් උරතල් කිරීම, සත්තුන්ට ආදරය කිරීම, ඔඩක්කුවේ තියාගෙන කවලපෝලා පරිස්සම් කිරීම ඒම වමනා නැහැ. ඒ සතා තුළ තියෙන විඥානයේ නිවන් දක්වන්න ඕනේ. ඒ මා කරුණාව විතරයි පාළ වෙන්නේ. මේ ස්වභාවය ඇති වෙලා අපට වටිනාකමකින් තොරව මේ ලෝකයේ ගනුදෙනු කරන්න පුළුවන් නම් මිනිසුන්ගේ වත්කම් ඉදිරියේ බලතල නිලතල ඉදිරියේ ඇකියාවන් ඉදිරියේ දක්ෂකම් ඉදිරියේ මේ විඥාණය වෙනසකට භාජනය නොවෙනවා නම් සකු르දාගාමි වෙලා ඉන්න බවට ඒකම සාක්ෂියක්. හැබැයි මේ භාවනා යෝගියා කල්පනා කරනවා මම සහෘදාගාමි වුණාට මේකේ වටිනාකම නැතුව බැලුවට මට තාම තේරෙන මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඇයි මම බලනකොට වටිනාකමකින් නැතුව බලනවායි කියලා කියන්නේ ඒකට වටිනාකමක් දීලා කියන එක නේද? එහෙනම් මේ ලෝකයේ මොකවත් වටින්නේ නැහැ කියලා කියන්නෙම එයා වටින දේක් බලාපොරොත්තු වෙනවා කියන එක නේද? කෙනෙකුට කියලා කියනවා මැණික් කැටයක් කියනවා දෙන්නද බෑ ඕන්නේ නැහැ. මුදලින් රුපියල් ලක්ෂ 20ක් විතර දෙන්නද ඕන්නේ පොළ කැලි වැඩක් නැහැ. ඉඩම් අක්කර 20ක් විතර තියෙන ලියන්නද එපා ඕන්නේ පන්සල නමට පවරන්නද එපා ඕන්නේ එහෙනම් අර ගෑන් ළමයාගේ කැමැත්ත අරන් දෙන ඒක නම් හොඳයි කියලා කියන. ඇයි? එයාට වටිනාකමක් තියෙන නිසා තමයි අනිත්‍යව වටින් නැති විදිහට පේන්නේ. මේ ප්‍රශ්නේ සකු르දාගාමි කෙනාට තේරෙන්නේ අනාගාමි මාර්ගය යන කෙනාට තනියෙන් hina වෙනවා. මං වාගේ මෝඩෙක් මෙච්චරම ඉර වුණානේ කියලා. යම්කිසි පෙම්වතෙක් පෙම්වතියකට පෙම්බැඳිලා ඉන්නවා නම් එයාගේ අම්මා තාත්තා මේ ලෝකෙ මෙන්න රූරජිනේගේ ෆොටෝ එක ගෙනලා පෙන්නත් එයාට පේන්නේ ඒක කැත විදියට. අර ඒනේ එන වැඩිලා හිටපු වැඳිරිය වාගේ පේනවා හේතුව එයාගේ ඉතේ රූරජිනක් වෙනම ඉන්නවා. හැබැයි ඇත්තටම එයාව දැක්කාම මිනිසුන්ට බය හිතෙනවා. ඇයි එච්චරයක් ඇතයි. හැබැයි එයාගේ පින්තූරෙ පෙන්නකොට එයාට මේ ලෝකේ එයා තරම් ලස්සන කෙනෙක් නෑ පේනවා. ඇයි එයාගේ මානසිකත්වය නිර්මාණය වෙලා තින්නේ ඒ ආකාරයට. මේ අනාගාමි මාර්ගයේ යන ශ්‍රාවකයාට වැටහෙනවා මේ හැම එකක්ම වටිනාකමකින් නැතුව බැලුවයි කියලා කියන්නේ වටිනාකමක් නුදුන් එකට වටිනාකමක් දීලා. වටිනාකමක් නැතුව බලන මේ ක්‍රමවේදයට ධර්මතාවයට මේ ලෝකයේ තියෙන ලොකුම වටිනාකම දීලා එතන මං ඉර වෙලා මේ රූප ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින් කියලා කියනකොටම මම ඉර වුණා. ඇයි මං ඉර වුනේ? රූප නැහැ කියලා කියන්න රූපය ගැන මං කියන්න එපාය. රූපයක් නැත කියලා කියනවා නම් එයා රූපය ගැන කතා නොකළ යුතුයි. මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම රූපයක් නැහැ කියලා කියන්නේ එයා පිළිගන්නවා අසත්‍ය වශයෙන් රූපයක් තියෙන බව. එයාගේ වචනෙන් එයා රූපය පිළිබඳ අදහසක් දීලා ඉවරයි. මේ ලෝකයේ කිසිම රූපයක් නැහැ කියලා කියන්නෙම එයා රූපය හඳුනනවා කියන එක. නැත්නම් කොහොමද රූපයක් නැහැ කියලා කියන්නේ? රූපේ නැහැ කියලා දැනගන්න රූපය දැනගන්න එපාය. එහෙනම් එයාගේ වාක්‍ය තුල අදහස තුල රූපයක් සත්‍ය වශයෙන්ම තියෙනවා. ඒ රූපය මං අඳුනනවා. ඒක නිට්ටයයි කියලා කියලා ඉවරයි. හැබැයි භාෂාවේ වචනවල අර්ථවලින් පේන්නේ රූපයක් නැති බව. ඇයි කියන්නේ මේ ලෝකේ රූපයක් නැහැ කියලා. රූපයක් නැහැ කියලා කියන්නේ මේ රූපය කියනක හොයාගත්තේ කොහොමද කියලා කියනකොට එයා කියනවා රූපය කියන්නේ මේ පේන්නේ මේවා තමයි රූප ඒවා නැහැ කියලා කියනකොට අර මිනිස්සුන්ට ඉනා ඇයි රූපය ගැන කිය කිය රූප නැහැ කිව්වා මේක කොහොමද ඇත්ත වෙන්නේ එහෙනම් මේ ලෝකේ මේ අභිරහසයට තේරෙනවා මේ ලෝකයේ හැම තැනම වටිනාකමක් නැහැ කියලා මම කිව්වට වටිනාකමක් නැහැ කියන ප්‍රකාශයේ තියෙන වටිනාකම වැඩි නිසා තමයි මේ ඔක්කම වටිනාකමෙන් අඩු වෙලා තියෙන්නේ. මේ ධර්මතාවය වටහා ගත්තට පස්සේ මෙයා කල්පනා කරන මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. හැබැයි මේක විසඳන්න ඕනේ. කොහොමද මේක විසඳන්නේ? කොයි විදියටද විසඳන්නේ කියලා කල්පනා කරලා මේ නාම රූපත් එක්ක ඇලිලා ගැටිලා පොර බැදිලා මෙනෙහි කරලා කරන්න තියෙන හැම ඉරියව්වකම හැම වැඩක්ම කරලා විඩාවටපත් වෙන මේක විසඳන්න බෑ. පස්සේ කල්පනා කරන ඕනේ මේක විසඳන්න අවශ්‍ය නැහැ. වටිනාකමක් නැහැ කියලා කියනකොටම ඒ වටිනාකමක් නැහැ කියන එකට මම වටිනාකමක් දීලා රූපයක් නැහැ කියනකොට නැහැ කියන වචනේ ආවේ පස්සේ ඉස්සෙල්ලාම කිව්වේ රූපය. එහෙනම් රූපයක් නැහැ කියනකොටම රූපේ නිර්මාණය වෙලා ඉවරයි. ඒ කියන්නේ එයා පිළිගන්නවා රූපයක් තියෙන බව. ඒකයි මේ රූපය කියලා නැහැ කියලා කියන්නේ. මේක දැනගත්තාම එයා මේ විඩාව Tamanට විසඳ ගන්න බැරි බව තේරුම් අරගෙන මේ ක්‍රියාවලිය අත්හැරලා නැවත භාවනාවට සමවැදිලා ආස්වාස ප්‍රාස්වාස රූපයක්සේ සීතබාගෙන භාවනා වඩනවා. ඇයි යාට තේරෙනවා මේ භාවනාව වඩන්න මම අතරමං වෙලා ගස්ගල් වල ඇප්පිලා විඩාවටපත් උනා ආයි මේක පටල ගන්න ඕනේ මගේ පාඩේ මං කමටාන වඩනවායි කියලා ආස්වාසයේ ප්‍රාස්වාසය රූපයක්සේ නැවත මෙනෙහි කරනවා කිසිම චේතනාවකට ගොදුරු වෙන්න දෙන්නේ නැහැ මේ සිත. කිසිම අදහසක් පාලව කරගන්නේ නැහැ. මේ සිත පුළුවන් තරම් මෘදුව නිදහස්ව තබාගෙන ආස්වාසය ප්‍රාස්වාසය රූපයක්සේ බලාගෙන ඉන්නවා. ඇතුල් වෙන ආස්වාසයේ රූපයකී පිටත් වෙන ප්‍රාස්වාසයේ රූපයකී ඒ රූපය නැවත ආස්වාස රූපයේ බවට පත් වෙනවා. ඒ ආස්වාස රූපේ නැවත ප්‍රාස්වාස රූපේ බවට පත් වෙනවා. ආස්වාසයමයි විනාඩියක් යනකොට ප්‍රාස්වාසය බවට පත් උනේ. මේ ප්‍රාස්වාස රූපේම තව තප්පර 10ක් වෙනකොට ආස්වාස රූපේ බවට පත් උනා. එකම රූපේ තමයි වෙන වෙන නාම වලින් පෙනී සිටින්නේ. දැන් මෙයාට තේරෙනවා වැඩේ මෙතනමයි තිබිලා තියෙන්නේ. මේ භාවනා යෝගියා කල්පනා කරන මේ රූප ඔක්කොම එකනම් ඇතුල් වෙනකොට නමක් එළියට එනකොට නමක් ඒ එළියට ආපු එකේ නම ඇතුල් වෙනකොට ආයි වෙනස් වෙනවා ඇතුල් වෙනකොට වෙනස් වෙච්ච නම ඒමම තියනද නෑ පිටත් වෙනකොට වෙන නමක් එනවා ඇයි ආස්වාස රූපය කියන්නේ එක නමක් ප්‍රාස්වාස රූපය කියන්නේ තව නමක් මෙතන නම් දෙකක් තියෙනවා හැබැයි එකම වාතය මේක වටා ගත්තට පස්සේ යාට තේරෙනවා මේ රූප ඔක්කොම ඇදිලා තින්නේ එකම ක්‍රමවේදෙට. මොන වලින්ද ඇදිලා තින්නේ කියලා බලන බලනකොට යාට එක පාට වැටෙනවා. තාම S2 වාගෙන ඉන්නේ. S2 පියාගෙන ඉන්නකොට තේරෙනවා මේ පිටට මොකද්ද වදිනවා. එහෙනම් මේ ගයේ කඳ මේ වැදෙන්නේ. එහෙනම් මේ ස්පර්ශය ඇදෙනවා නම් මේක ඝන වස්තුවක් තියෙනවා මේකේ. එහෙනම් හොඳට ආන්සි වෙලා ඉන්නකොට ඒ ගයේ කඳට සීතලක් දැනෙනවා. එහෙනම් මේ සීතලකුත් මේකේ තියෙනවා. ඒ වගේම අර කළු ගල කිඳ ගන්නවා වාගේ නෙමෙයි ලීය කිඳ ගන්නකොට සනීපයක් තියෙනවා. එහෙනම් මේකේ මෘදුකමකුත් තියෙනවා. මේකේ යම්කිසි උණුසුමකුත් තියෙනවා. ගොඩාක් සීතල වෙලාවේ ගාක ලීයක කොටයක වාඩි වුණාම අපට උණුසුමක් දැනෙනවා. උණුසුමකුත් තියෙනවා. සීතලකුත් තියෙනවා. ස්පර්ශ කරන්න පුළුවන් ඝන ස්වභාවයකුත් තියෙනවා. එබෙන ගතියකුත් තියෙනවා. මොකද්ද මේක තුල තියෙන්නේ කියලා බැලුවාම මේක සතර ආකාර ක්‍රමවේදයකින් නිර්මාණය වෙච්ච බව තේරෙනකොට පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූත මුල් කොටගෙන නිර්මාණය වෙච්ච නිර්මාණ තමයි මේ සෑම රූපයක්ම කියලා තේරෙනවා. ඇතුල් වෙන ආස්වාස රූපයත් සතරමා භූත පිටත් වෙන ප්‍රාශ්වාසයත් සතරමා භූත ඒක තුලත් අණුවල මේ ස්පර්ශ ගතිය තියෙනවා සීතල ගතිය තියෙනවා ඒ වගේම ප්‍රාණ වායුව තියෙනවනම් පිච්චෙන ගතිය තේජෝ ගතියක් තියෙනවා ගලාගෙන යන ස්වභාවය නිසා වායෝ ගතියක් තියෙනවා වායෝ කියලා කියන්නේ ගලනවා කියන තේරුම එහෙනම් මේ ස්වභාවයන් අතර අතරකින් යුක්ත වූ මෙම ආස්වාසය රූපයක් වශයෙන් පවතිනවා ඒ ස්වභාවයන් අතරකින් යුක්ත මේ ප්‍රාස්වාසය ප්‍රාස්වාස රූපයක් වශයෙන් පවතිනවා මේ දෙක එකම නාමයක් රූපයක් වුණාට ක්‍රියාවට අනුව වෙනස් වෙනවා මේක වටා ගත්තාම තමයි මේ භාවනා යෝගියාට තේරෙන්නේ මේ සෑම තරංගයක්ම රූපයක් නාමයක් අපට පේන්නේ එහෙනම් අපි මේ ඇස් දෙකෙන් බලන බලන සැරේට එළියට යන තරංගය නාමයක් රූපයක් වෙලා නිර්මාණයක් වෙනවා ඇයෙන සෑම ශබ්දයක් තුලින්ම අවබෝධ වෙන ශබ්ද වචනවල නාම රූප නිර්මාණය වෙනවා පස්සේ එයාට එයා කමටාන් දෙනවා කොහමද? S2 පියාගෙන පිච්ච මල කියලා කියලා බලනවා මොනවද වෙන්නේ කියලා. ලස්සනට සුදු පාට පෙති තියෙන මලක් පේනවා එයාට. එයා ගණන් කරලා බලනවා පෙති හයක් තියෙනවා. හරි සුවඳයි. ඒ නැටි කෑල්ල ටිකක් ලා කොළ පාටයි. හරි ප්‍රියමනාපයි. ඒකේ පරාග තියෙනවා. ඒ පරාග පොඩියට පේනවා කා පාට ලා කා පාට. හරි සුවඳ වීදෙන සුළුයි. ප්‍රියමනාපයි මිරිකනකොට තෙත් ගතිය වැඩි වතුර වැඩි එයා කල්පනා කරන මේ ඒරියා එකේ මේ ප්‍රදේශයේ කිසිම තැනක පිච්චමල් නැහනේ. මට කොහමද සුවඳ දැනුනේ? මම කොහමද මේ මලේ පාට දැක්කේ? මේ ප්‍රශ්නේ දැනගත්තාම යාට තේරෙනවා සෑම චිත්ත වීතියකටම නාමයක් රූපයක් ඇතිවීමේ ඇතියාව තියෙනවා. මේ ඇසේ තියෙන තැම්පතුව මේ සංසාරයේ ඕනතරම් නෙළුම් මල් පිච්ච මල් දකින්න ඇති මේ චක්කු ප්‍රසාදයේ මේවා තැම්පත් වෙලා තියෙනවා මේ තැම්පත් වෙලා තියෙන මතකයන් වලට සමාන චේතනාවක් ඇති වෙනකොට මේ චේතනාව අර මතකයේ තියෙන ඒ ඥානවලට සමාන නිසා අර මතකය අවදි කරනවා අවදි කළාම අර දැකපු පිච්චමල් ඒ දැකපු ස්වરૂපය සුවඳ ඒ විදියටම දැනෙනවා. එහෙනම් චේතනාවක් ඇති වෙනකොට මේ චේතනාව ඇති වෙලා තියෙන තරංගයක් ලෙස මේ තරංගේ මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ තරංගයක් ඇති වෙලා තියෙන්නේ අණු වලින් නම් ඒ අණු වල තියෙන ස්වභාවය ඇලෙන සුළු නම් ගැටෙන සුළු නම් ස්පර්ශනීය නම් ඒ අණුව තුල පඨවි ස්වභාවය තියෙනවා එහෙනම් වතුර ස්වභාවය තියෙනවා සීතල ගතිය තියෙනවා ගලාගෙන යන්නේ තරංගයේ ස්වභාවය නිසා වායෝ ස්වභාවය තියෙනවා තරංගයේ භ්‍රමණ වේගය වැඩි නම් අණුවල කම්පන වැඩි නම් පිච්චෙන ස්වභාවය තියෙනවා මේ චිත්ත වීතිය නිර්මාණය වෙලා තින්නේ සතරමා භූතගේ ස්වභාවය මුල් කරගෙන සතරමා භූත නෙමෙයි සතරමා භූතයාගේ ස්වභාවය මුල් කරගෙන තමයි මේ චිත්ත වීති නිර්මාණය වෙන්නේ. ඇස කන දිව නාසය සම ඇදිලා තින්නේ මොනවලින්ද කියලා බැලුවාම ඒ සෑම ඉන්ද්‍රියක්ම නිර්මාණය වෙලා තින්නේ සතරමා භූත වලින්. එහෙනම් සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච ඉන්ද්‍රියකට සතරමා භූතයාගේ තරංගයකින් කම්පනයක් ලැබෙනකොට ඒක තුල තියෙන තැම්පතු ඒ ඒ තරංගවල පීඩන ධාරිතාවට අනුව මතුවෙනවා. ඒකයි පිච්චමල ගැන මතක් වෙනකොට ඒ තරංගයේ තුල තිබිච්ච ඒ කම්පණයට අනුව චක්කුවේ තින කම්පණය මතුවෙලා මල මැවිලා පේනවා ඇස්වාලා තියෙද්දී. ඒ පිච්චමල ගැන හිතපු මෙනෙහි කරපු චේතනාව තුලින් ඒ කම්පණය තුලින් ජීවා ප්‍රසාදය සෝත ප්‍රසාදය ගාහන ප්‍රසාදය කියන මේ පොට්ටබ්බ ප්‍රසාදය කියන මේ ප්‍රසාද වලට ගින් කම්පණය වැති වෙලා ඒ ඒ තරංග ධාරිතාව වලට අනුව ඒකේ මතක අවදි වෙලා ගාහන ප්‍රසාදයේ තියෙන ඒ කලින් ඉඹලා බලපු සුවඳ කියන ඒ මතකයේ අවදි වෙලා සුවඳ දැනෙනවා මේ විදිහටයි පිච්චමල් සුවඳ අපට අඳුනා ගන්න පුළුවන් නෙළුම් මලේ සුවඳයි පිච්චමලේ සුවඳයි ඒ වගේම තමයි ඒක අල්ලලා අතගාලා බලපෝ මතක තියෙන මේ පොට්ටබ්බේ තුලින් අපට ඇඟීමක් පාළ වෙනවා අල්ලනවා වාගේ එතකොට තමයි මේ භාවනා යෝගියාට කල්පනා වෙන්නේ රාග දේශ මොහ කියන්නේ මොකද්ද මේ කතන්දරය මේක නිර්මාණය වෙලා තියෙන්නේ මේ ආකාරයටමයි කියලා තේරෙනකොට යාට තේරෙනවා රාග සිතිවිල්ලක් ඇති වෙනකොට මේ රාග සිටිවිල්ල සතරමා භූතවලින් ඇතිවෙච්ච තරංගයක් ඒ තරංගය තුල ඒ චේතනාව තුල රාග සිටිවිල්ල තුල පඨවි ස්වභාවය ආපෝ ස්වභාවය වායෝ ස්වභාවය තේජෝ ස්වභාවය තියෙනවා මේ සතර මා භූතවල ස්වභාවයත් එක්ක නිර්මාණය වෙච්ච රාග සිටිවිල්ල මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතම තමන්ගේ පීඩණය තුලින් කම්පනයක් ඇති වෙනකොට ඇති කරනකොට ඒ කම්පණයට ඒ ප්‍රසාදයන් ගොදුරු වෙනකොට ඒ කම්පණයේ පවතින තරංග ධාරිතාවට අනුව අසකන දිවනාසයේ සමසිතේ මතකයන් අවදි වෙනකොට ලස්සන කාන්තා රූපයක් පේනවා අල්ලනවා වාගේ ස්පර්ශ කරනවා වාගේ දැනෙනවා හැබැයි මෙතන කවුරුත් නැහැ නමුත් අර පොට්ටම්බේ තුලින් අරක මතු වෙනවා පෙර භවවල තියෙන තම්පත් වලට අනුව මීරි ලෙස කතා කරනවා ඇයි ඒ ජීවා ප්‍රසාදය තුළ මේ දිව තුළ එහෙම කතා කරපු මතකයන් තිනවනම් තමා මනක්කල්පිත රූප මවාගෙන මානසික ලෝක හදාගෙන එයත් එක්ක වාඩි වෙලා කතා කරනවා වාගේ දැනෙනවා ඇත්තටම එහෙම කෙනෙක් නෑ එයා කතා කරන වචනත් ඇයෙනවා මේ ගාහන ප්‍රසාදය තුළ ඒ මතකයන් අවදි වෙලා ඒ විදියටම වචන එනවා. ඇත්තටම එහෙම කෙනෙක් නෑ. කතා කරන්නෙත් නෑ. එහෙනම් අපට දරුවෝ මතක් වෙනකොට මුණුබුරාලා මිනිබිරියලා මතක් වෙනකොට වඩා ගන්නවා වගේ ඇඟින් පාළ වෙන්නේ නැත්te ඒක පොට්ටබ්බේ මතකේ අවදි වෙලා. උරතල් වචන කියවෙන්නේ නැද්ද? ඒක අපේ ජීවවල මතකයන් අවදි වෙලා. දරුවා මප්පල් පෙනෙනකොට පිට දරුවෙක් දකිනකොට අපේ කට්ටියගේ මූණවල් මතක් වෙන්නේ නැද්ද මතකයන් අවදි වෙන්නේ නැද්ද මේ චක්කුව තුළ තිබිච්ච ඒ තොරතුරු අවදි වෙලා මේ අවබෝධය ආවට පස්සේ එයා අනාගාමි ඵලයටපත් වෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අනාගාමි උත්තමයා එහෙම නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා සියුම් දේවල් ස්පර්ශ කරනවා සියුම් දේවල් එක ගනුදෙනු කරනවා බොහොම සියුම් කාරණා එක තමයි යාගේ වැඩකටයුතු තියෙන්නේ එයා ලොකු දේවල් ඔක්කොම හදලා එයාගෙන් කිසිම කෙනෙකුගේ සිතට කයට දුක ලැබෙන්නේ නැහැ හේතුව භෞතිකව ප්‍රායෝගිකව කිසිම අඩුවක් එයා තුළ පේන්නේ නැහැ මේ අනාගාමි ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ඇසට පේන මේ සෑම දෙයක් තුළින්ම ඇතුලේ මතකයේ කම්පණයෙන් අවදි වෙනවා කනට ඇයෙන ශබ්ද වලින් ඇතුලේ තියෙන මතකයේ අවදි වෙනවා දිවට රසක් දැනෙනකොට ඒක තුළ තියෙන මතකයන් අවදි වෙනවා විශේෂ ආහාරය ගන්නකොට ඒ වාගේ රසවත් ආහාර ගත්ත අවස්ථා උත්සව අපට මතක් වෙනවා කිසිම රසක් නැති ආහාර දකිනකොට අපට සමහර ආහාර වේලවල් මතක් වෙලා අපරාධ එතන හිටියනම් කොච්චර හොඳට කෑම හම්බෙනවද මස් කුට්ටි ගණන් හම්බෙනවා කිරි බෝතල් ගණන් හම්බෙනවා අපරාධ මේ තැනට ආවමදාම පරිප්පුයි බතේ කන්න කනතරම කන්නේ පරිප්පු ඇයි මේ ආහාරෙදී බලාගෙන අරක මෙනෙහි කරනවා එහෙනම් මේ දිව තුල තිබිච්ච ඒ ජීවා ප්‍රසාදය තුල තිබිච්ච මතකයන් අවදි වෙලා අරවා මැවිලා පේනවා කනවා වාගේ දැනෙනවා හැබැයි මේ පරිප්පු නිසා අර රස දැනෙන්නේ නැහැ එහෙනම් මේ අසකන දිවනාසය සමසිත තුල පවතින මේ ධර්මතාවය මේ සියුම් ක්‍රියාකාරීත්වයට වැටෙන්න පටන් ගත්තාම එයා මේ අඩුපාඩු අදනවා චේතනාවක් ඇති වෙනකොට එයා දන්නවා මේ චේතනාව රාග සිතවිල්ලක් මේ සිතවිල්ල ඇති වෙච්ච ගමන් ඇසේ රාගය කනේ රාගය නාසයේ රාගය දිවේ රාගය කයේ රාගය ඇවිස්සෙනවා ඉන්ද්‍රියන් ප්‍රාණවත් වෙනවා කය ගොඩාක් අසංවර වෙනවා වචන අසංවර වෙනවා ඇස් අසංවර වෙනවා මේ චරිතය ඉවරටම ඉවරයි ඇයි ඒ චේතනාව රාග නම් ඒක ඇදිලා තින්නේ සතරමා භූත වලින් නම් මේ චේතනාවේ කම්පණයට ගොදුරු වෙන සෑම ඉන්ද්‍රියන් තුළම ගබඩා වෙච්ච රාග ටික ඇවිස්සලා එයා රාග චරිතයක් බවට පත් වෙලා එයා රාගය තුලින් නාට්‍යයක් නටනවා කතා කරන්නේ ඔක්කොම රාග වචන පේන්නේ ඔක්කොම රාගිකව ඇසිරෙන තරමක් මේ චර්යාව ඇසිරෙන්නේ රාගික දේවල් එක්ක ඒ වගේම එයාට පාළ වෙනවා තරහා සිටිවිල්ල, ද්වේෂ සිටිවිල්ල. ද්වේෂ සිටිවිල්ල පාළ වෙච්ච ගමන් එයා දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතවල ස්වභාවයෙන් තමයි මේක නිර්මාණය වුනේ. මේ චේතනාවේ කම්පණය කරනකොට කියන අසකන දිව නාසය සමසිත කියන ආයතන අය තුල පවතින මතකයන් වලට පීඩනයක් ඇති කරනවා ඒ නිසා එකේ මතකයන් අවදි වෙනවා බලනකොට තරයෙන් රවල බලනවා කතා කරනකොට අර මිනිසුන්ගේ ඇඟවල් වල රෝම කෙලින් වෙනවා ඇයි එච්චර සැරයි කතා කරනකොට ඇවිදිනකොට බඩමුට්ටු අතට ගන්නකොට තියෙනකොට මිනිස්සු ගැස්සෙනවා එච්චර සැරයි ඒ කියන්නේ ඒ द्वेषසාගත සිටිවිල්ල ඇති වුණාම ඒ द्वेषසාගත සිටිවිල්ලේ කම්පණය නිසා ආයතන අයතුල තිබිච්ච द्वेषසාගත සියලුම මතකයන් අවදි වෙලා එයාගේ සම්පූර්ණ චරිතය द्वेषයෙන් ලෙලදෙනවා द्वेष චරිතයක් බවට පත් වෙලා මේ යථාර්ථය මේ අවබෝධය ඇති වෙනකොට තමයි එයාගේ අනාගාමී ඵලය පරිපූර්ණ වෙන්නේ මේ අඩුව හැදෙනකොට තමයි එයා අනාගාමී ඵලයේ නිදාස් වෙලා අරියත් මාර්ගයට වැටෙන්නේ. දැන් මේ අනාගාමි උත්තමයාට තේරෙනවා මේ මෝහය ඇති වෙනකොට මේ ඇති වෙලා තියෙන සතරමා භූතවල ස්වභාවයට අනුව මේ මෝග චෛතසිකය මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ආයතන වලට පීඩන ඇති කරනකොට මුලා වෙච්ච ඔක්කොම ටික මතක් වෙලා බොළඳ කතා කියනවා බොළඳ විදියට කටයුතු කරනවා බොළඳ විදියට පේනවා ඔක්කොම මුලා වෙලා එහෙනම් එයාගේ ඇස් දෙක මායාවට ගොදුරු වෙලා වචනේ 100ක් නෑ මායාවට ගොදුරු වෙලා චර්යාවේ කිසිම 100ක් නෑ මායාවට ගොදුරු වෙලා මෝහ චරිතයක් බවට පත් වෙලා එහෙනම් ලෝභ දේශ මොහ ඇති වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ ධර්මතාවය තුලින් තේරෙනවා ලෝභයක් සිත තුළ ඇති වෙච්ච ගමන්ම එයාගේ චර්යාව වෙනස් වෙනවා. ඇයි මේ ලෝභ චෛතසිකේ නිර්මාණය වෙන්නේ පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූතවල තියෙන ඝන ස්වභාවය, ද්‍රව ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය, දැවෙන ස්වභාවය කියන මේ අතරමා භූතයාගේ ස්වභාවය මුල් කරගෙන මේ ලෝභ චෛතසිකය තුල මේ ස්වභාවයන් අතරම පවතිනවා. මේ ලෝභ චෛතසිකය මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයටම පීඩනයක් දෙන්න පටන් ගත්තාම ඒ තරංගය තුලින් කම්පන ඇති වෙන්න පටන් ගත්තාම අසකන දිවනාසය සමසිතේ මේ සංසාර භවයේ එකතු කරපු තැම්පත් කරපු සියලෝම ලෝභ සාගත මතකයන් අවදි වෙලා පාත්‍රය ගන්නකොට මෙයා හොයනවා පොඩි හැන්ද කොයිද ඇයි ලොකු හැන්ද ගත්තොත් වැඩිපුර යනවා බෙදනකොට ඇඳට එන්නේ නැහැ. ඇයි? චර්යාවේ පොට්ටබ්බේ තියෙන ලෝභ ටික මතුවලා. ඒ සියලුම ලෝභසාගත සිටිවිලි අවදි වෙලා ඇඳට එන්නේ නැහැ. ආවට පාත්‍රේ වැටෙන්නේ පාත්‍රේ ඇතුළට ගිහිල්ලා ඇඳ පෙරලිලා ටිකක් ඇඳ ඉතුරු වෙලා තිනවා. ඒක නැවත තමන්ගේ පාත්‍රයට අරගන්නවා. එහෙනම් තමන්ගේ අත ගානවා කෙසෙල් ගෙඩි බෙදන්න කෙසෙල් ගෙඩි එන්නේ නැහැ අතට. ඇයි ඒ ඇතේ තියෙන පොට්ටබ්බේ තියෙන ලෝභ සාගත මතකය නවති වෙලා. එහෙනම් එයා බෙදනකොට පූජා කරනකොට ඒ සෑම කටයුත්තක් පිළින්ම පේනවා ලෝභය උපරිම මතු වෙලා අවදි වෙලා. ඇයි වතුර නිකන් තින ටික ඒ ටිකවත් පිරෙන්න පුරවන්නේ අර කෝපවල භාගයට කාලයට වක් කරගෙන යනවා. ඇයි නිකන් තින වතුර ටිකවත් දෙන්න පුළුවන් කමක් නැහැ. එච්චර එයා මායයට ගොදුරු වෙලා දසමාර සේනාව අර පිඹුරා වාගේ යව වෙලාගෙන එයාගේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයම ලෝභය තුලින් මත් වෙලා ලෝභ චරිතයක් බවට එයා වෙනස් වෙලා එහෙනම් මේ தত্ত্বය මේ ධර්මතාවය මේ අනාගාමි ශ්‍රාවකයා තේරුම් අරගෙන තමන්ගේ චෛතසිකයේ තුලින් ආයතන වෙනස් වෙන්නේ මේ විදියට මේ චෛතසිකයේ තුලින් තමන්ගේ චරිතය සසර යනවා ඉපදීමට හේතු හදා ගන්නවා මේ අවබෝධය පාළ වෙලා මේ අනාගාමි ශ්‍රාවකයා මේ මානසිකත්වය මේ අවබෝධය මේ ප්‍රඥාවේ පීඨලා එයා මේ අඩුව හදනවා කොහමද රාග සිතවිල්ලක් ඇති වෙච්ච ගමන් රාග සිතවිල්ල ස්පර්ශ කරන්නේ නැහැ යා රාග සිතවිල්ල ඇති බව ඇති වෙච්ච බව දැනගෙන ඒකට සීය පීටනවා එතකොට රාගය ඒමම භ්‍රමණ වේගය අඩු වෙලා ක්‍රියාකාරීත්වය අක්‍රිය වෙලා ඒක ඒමම නිවිලා යනවා හේතුව රාගය උදුරලා විසිකරන්න ක්‍රමයක් අපට නැහැ. එහෙම දේශනා කරලා නැහැ. රාගය ඇති වෙන බව දැනගන්න විතරයි අපට පුළුවන්. සීය පීඨවලා ඒක තුළින් ඇතිවෙනා වූ කර්මය අවෝසි කරන්න විතරයි පුළුවන්. රාගය උදුරලා විසිකරන්න, ద్వේෂය උදුරලා විසිකරන්න එහෙම බෑ. මේ චෛතසික අපට අල්ලන්න බෑ. මේවත් එක්ක භෞතිකව කටයුතු කරන්න බෑ. මේ තියෙන්නේ අන්තලික ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක්. එහෙනම් මේ द्वේෂය ඇති වෙනකොට द्वේෂයට සමවැදිච්ච ගමන් द्वේෂය වැඩි වෙනවා. ඒ නිසා द्वේෂය ඇති වෙච්ච බව දැනගත්ත සිතට සමවැදලා අර द्वේෂය අත්හැරියාම වෛරය තුනී වෙලා අතුරුදාම් වෙනවා වෛරය කියලා කියන්නේ द्वේෂය කියලා කියන්නේ ඒකත් තරංගයක් ඒ තරංගයේ අණු ටික භ්‍රමණය වෙනවා අර සිතිවිල්ල වෙන තැනකට ගියාම මෙතන 100 අඩු වෙනකොට ඒ තරංගයේ තියෙන අණු වල භ්‍රමණ වේගය අඩු වෙලා ඒක අවෝසි තරංගයක් වටපත් වෙනවා 100 වැඩි කරන්න වැඩි කරන්න අණු වල භ්‍රමණ වේගය වැඩි වෙනවා එතකොට ඒකේ ආයුෂ වැඩි 100 අඩු වෙන අඩු වෙන ආයුෂ අඩුයි අපි දන්නවා 80 වැඩ කරනවා නම් ඉක්මනට ගෙදරින් යන්න පුළුවන් 80ෙන් මානකම කරනවා නම් ඉක්මනට සේනාසනෙන් යන්න පුළුවන්. 80ෙන් කතා කරනවා නම් ඉක්මනටම සමිතියෙන් අස් වෙලා යන්න පුළුවන්. සමාජයෙන් යන්න පුළුවන්. ඇයි 80 කියලා කියන්නේ ආයුෂ අඩුයි. 100 කියලා කියන්නේ ආයුෂ වැඩි. එහෙනම් ලෝභය ඇති වෙච්ච ගමන් ලෝභයට සිත පීඩෙවුවොත් අපේ ප්‍රාණදායකතා වැඩි වෙලා ලෝභය ඇතුළේ ජීවිත කාලෙම පවතිනවා. නිකම් උදාහරණයකට හිතලා බලන්න අපි යම් කිසි දෙයක් පූජා කරලා දුරකථනය කෙනෙකුට පූජා කරනවා අනේ මම පූජා කළා රුපියල් 1000ක් වටිනවා අපරාධෙ මම දුන්නේ ඇයි පූජා කළේ කියලා ඒ ලෝභ සිතිවිල්ලට සම වදින්න වදින්න ලෝභේ නැවත නැවත මතක් වෙලා නිතර නිතර මතක් වෙලා ජීවිත කාලෙම ඒක මතකෙන් යන්නේ නැති මට්ටමට ස්ථිර වෙනවා නේද ඒ කියන්නේ ඒකේ ධාරිතාව වැඩි කරලා අපි ප්‍රාණධාරිතාව වැඩි වෙලා එහෙනම් මේ චෛතසිකයට සමවදින්න නැතුව චෛතසිකේ දැනගත්ත චෛතසිකයට අපි ගින් සමවදිනකොට අර ලෝභය තුල සිත පීතලා නැති නිසා ඒකේ ප්‍රාණධාරිතාව අඩු වෙනවා ඒ කියන්නේ ඉක්මනටම භ්‍රමණ වේගයෙන් එයා සෑ වෙලා අවෝසි කර්ම බවටපත් වෙනවා. එහෙනම් මේ ධර්මතාවය වැටුණාම එයා මේ කර්ම නිරෝධ කරන ප්‍රතිපත්තියේ පීතලා දැන් එයා කර්ම නිරෝධ කරනවා. ද්වේෂයක් ඇති වෙනවා ද්වේෂයට මොකවත් කරන්නේ ද්වේෂය ඇති වෙච්ච බව දැනගත්ත සිතේකින් සමවැදිලා පීඨනවා එතකොට ද්වේෂය අතුරුදන් වෙනවා කර්ම අවෝසි වුණා ලෝභයට සමවදින්නේ ලෝභය ඇති වෙච්ච බව දැනගත්ත සිතට සමවදිනවා මෝහයට සමවදින්න මම මුලා වුණා මායාවට අවුණා කියලා දැනගත්ත සිතේ සිත පීඩනවා මුලාව අතුරුදාම් වෙලා චිත්තානුපස්සනාව වැඩෙනවා මේ විදියට ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය කියන මේ සෑම කර්මයක්ම නිරෝධ කරගෙන නිරෝධ කරගෙන ඉදිරියට යනවා දැන් එයා අරියත් මාර්ගයටපත් වෙලා රාසින්වත් එයාට පව් වෙන්නේ නැති මට්ටමට මේ විඥාණය නිර්මාණය වෙගෙන යනවා මේ කමඨානේ උච්ච මට්ටමට ඇවිල්ලා දැන් එයා සසරේ නවතින්න සූදානම් වෙච්ච කෙනෙක් විමුක්තිය දැන් එයාගේ අතේ අල්ලේ පවතිනවා එයා විමුක්තියේ අයිතිකාරයා බවට පත් වෙලා මේ භාවනාව තුළින් මේ විදියට ලෝභ දේශ මොහ රාග මොකවත් ඇති වෙන්න දෙන්නේ නැතුව ඒක නිරෝධ කරගෙන නිරෝධ කරගෙන යනවා මේ අවස්ථාව තුළ මේ ආර්ය ශ්‍රාවකයාට එකපාරට ඥානයක් පාළ වෙනවා. තව කොච්චර කාලයක් මේ වැඩේ මම කරගෙන ඉන්නද? ලෝභය ඇතිවෙච්ච බව දැනගෙන ඒ ලෝභයට ඇතිවෙච්ච සිතිවිල්ල අවබෝධ කරගත්ත සිතිවිල්ලේ මං තව කොච්චර කාලයක් ඉන්නද ද්වේෂය ඇතිවෙච්ච බව දැනගෙන ඒ ද්වේෂය ඇතිවෙච්ච බව දැනගෙන සිතවිල්ලේ සිත පීටලා කොච්චර කාලයක් මම මේකේ පදිංචි වෙලා ඉන්නද මම ස්ථීර පදිංචි කරුවෙක් වෙනවනේ මේ විදියට එහෙනම් මේ ලෝභ ද්වේෂ මෝහ රාග වෛර මේවා දැනගෙන දැනගත්ත සිතේ සිත පීටනවා කියන එකත් එක්තරා පැවැත්මක් හැබැයි කර්ම ඇති වෙන්නේ නැති එක ඇත්ත නමුත් භවයේ ඉවර වුන්නේ නැහනේ විමුක්තියටපත් උනේ නෑනේ. මම තාම භවයේ යනවා මට ඒක තේරෙනවා. නඩත්තුවක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා. කර්ම නැති ක්‍රියාවලියක්. අවෝසි කර්මවලට උත්පත්තියක් නැති බව ඇත්ත. නමුත් අවෝසි කර්ම නිර්මාණය කරනවා නම් එතන ක්‍රියාවලියක් තියෙනවා නේද? මේ අවබෝධ ඥානය පාළ වෙනවා. අවෝසි කර්ම වලින් ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙන්නේ නමුත් අවෝසි කර්ම ක්‍රියා කරන අවෝසි කර්ම නිර්මාණය කරන අවෝසි කර්මත් එක්ක ගනුදෙනු කරන මේක නවත්තන්න එපා ඒකත් දැන් ප්‍රශ්නයක් වෙලා කර්ම ඇති නොවුනත් ඇති නොවන කර්මය දැන් ප්‍රශ්නයක් වෙච්ච නිසා මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මේ ක්‍රියාවලිය අත්හැරලා ස්වයංක්‍රීයව ඉබේ කරන්න අරින්න ඕනේ. මොකවත් කරන්නේ නැහැ. කෙරෙන්න අරිනවා. එහෙනම් එයාට තේරෙනවා දැන් මම භාවනා කර නොයුතුයි. භාවනා නොකළ යුතුයි. භාවනාව ඉබේ කෙරෙන්න ඇරිලා කරන දියා බලලා කෙරෙන දියා බලලා ඒකට සමවදිනවා භාවනා කරන්න ඔක්කොම දැන් අත්හරින්න ඕනේ කියලා සීලය අත්හරිනවා මෛත්‍රිය අත්හරිනවා දානය අත්හරිනවා වීරිය අත්හරිනවා භාවනාව අත්හරිනවා මේ ඔක්කොම පාරමිතා ටික අත්හැරලා දාන්න. ඇයි මේවා අත්හරින්න නැතුව නඩත්තු කරන එක විඩාවක් වශයෙන් තේරුණ නිසා මේ අනාගාමී ශාවකයා අරියත් මාර්ගය යන මේ උත්තමයා කල්පනා කරලා බලනවා එහෙනම් අද හිඳලා මම මොකවත් නඩත්තු කරන්නේ අවෝසි කර්ම අවෝසි නම් මොකටද මම ඒක නඩත්තු කරන්නේ මොකවත් ඕනේ කියලා ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් මෙනෙහි කරපු ඒ කමඨාන නැවත සී වෙනවා මේකමයි නිවැරදි කමඨාන මේක තමයි මගේ ජීවිත කාලේ මම වඩන්න ඕනේ වැඩි යුතු කමඨාන මේක මේකම මම කරනවා කියලා නැවත ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් වශයෙන් මෙනෙහි කරන මේ භාවනාවට සමවැදිලා තමන් මොකවත් කරන්නේ ආස්වාසේ ඉබේ යනවා ප්‍රාස්වාසේ ඉබේ යනවා යන දේ යම්කිසි ඝන ප්‍රමාණයකට නාමයක් වශයෙන් රූපයක් වශයෙන් එයාගේ පාඩුව ඇතුල් වෙනවා එයාගේ පාඩුව එළියට යනවා මොකවත් බලන්නේ නැහැ කල්පනා කරන්නේ ගනුදෙනු කරන්නේ කෙරෙන්ද ඇරිලා කෙරෙන දෙයට සමවැදිලා ඉන්නවා බලන්නේ නැහැ බැලෙන දෙයට සමවැදිලා ඉන්නවා බැලෙන්න අරිනවා මොකවත් ආගන්න ඇයෙන්ද ඇරලා නිකන් ඉන්නවා. ඒකනේ රාතන් වහන්සේට කුණුවarpෙන් බැන්නට නිନ୍ଦා අපාස කරාට කිසිම චලනයක් නැහැ. ඇයෙනවා ඇයෙන්ද ඇරලා නිකන් ඉන්නවා. උන්වහන්සේ මොකවත් ආගන්න යමක් ලැබෙනවා නම් ලැබෙන්න ඇරලා නිකන් ඉන්නවා. මොනවද ලැබුණේ කියලා ඒවා පරීක්ෂණ කරන්න යන්නේ මේ මානසිකත්වයටපත් වුනාම ඒ ආර්ය ශ්‍රාවකයා අරියත් බෝධියට සමවැදිලා පිරිණිවන් පාන්න සුදුසුකම් ලබනවා. එනම් මේ භාවනාවේ අවසාන කමඨාන වශයෙන් මේ ආර්ය ශ්‍රාවකේ ප්‍රත්‍යක්ෂ කළේ කිසිම දෙයක් මේ ලෝකේ කරන්න නැහැ. ඔක්කොම කෙරෙනවා ලස්සනට. ඒ හැම දෙයකම ආයස වන්නේ සැපේ බලය ප්‍රඥාව තියෙනවා. මේ සෑම කර්මයකම ආයසයක් තියෙනවා නේද? පරිසම් දෙන කාලයක් තියෙනවා. සමහර කර්ම විනාඩි 5යි සමහර කර්ම භව කෝටියක් විතර පරිසම් දෙනවා ආත්ම 500ක් විතර පරිසම් දෙනවා. එහෙනම් මේ සෑම දෙයකම ආවිසයක් පේනවා. ඒ ක්‍රමය ක්‍රමයක් තියෙනවා, නිර්මාණයක් තියෙනවා, පරිසම් දෙන වර්ණයක් තියෙනවා. මේක තුලින් දුක සැප ලැබෙන ස්පර්ශයක් තියෙනවා, සැපයක් තියෙනවා. මේක කඩාගෙන ඇවිල්ලා මහා මේඝ පර්වතය සමුද්‍ර මැජය කියන ඕනම තැනකට ඇවිල්ලා ඕන විදියට පරිසම් දෙන්න බලයක් තියෙනවා. අරියටම පුද්ගලයා තේරුම් අරගෙන ඇසටද දෙන්නේ කනට දෙන්නේ අන්ධ කරනවද ගොළු කරනවද බීරි කරනවද අබ්බාගත කරනවද මස් මාංශ කපලා ඉරනවද එහෙනම් මේ කර්මය අරියට තේරුම් අරගෙන ඒ ඒ ඉන්ද්‍රියන් වලට ඒ කර්ම පරිසම් දීලා ඒ ඒ ආකාරවල වේදනා නිර්මාණය කරන්න ප්‍රඥාවකුත් තියෙනවා ඇසේ කර්මය කනට පරිසම් දෙන්නේ නැහැ කනේ කර්මය නියපොත්තට පරිසම් දෙන්නේ නියපොත්තේ කර්මය නියපොත්තටත් ඇසේ කර්මය චක්කුපාල රාතන් වහන්සේට ඇසටත් කනේ කර්මය කනටත් දිවේ කර්මය දිවටත් කයේ කර්මය කයටත් කියලා අරියට කර්මය මැනලා කිරලා බලලා කාලය වේලාව තීරණය කරලා ඒ විදියටම පරිසම් දෙනවා නම් ප්‍රඥාවකුත් මේ කර්මයට තිබිලා එහෙනම් මේ ලෝකයේ ආයුෂයේ වන්නේ සැපේ බලය ප්‍රඥාව මේ ලෝකේ සෑම නාමයක් රූපයකටම තියෙනවා. එහෙනම් මම රූප වෙනස් කරන්න ඕනේ නාම වෙනස් කරන්න ඕනේ මම නිකන් බොරුවට මේවා වෙනස් කරලා ඇලෙන්න ගැටෙන්න ඕනේ ඒ හැම නාමයකට රූපයකටම ආයුෂේ වන්නේ සැපේ බලේ ප්‍රඥාව තියෙනවා ඒගොල්ලෝ කාලය තීරණය කරලා දේශය තීරණය කරලා භවය තීරණය කරලා අවස්ථාව තීරණය කරලා අරියට පරිසම් දෙනවා මම කවුද මේවත් එක්ක පොරබදින්න මට මොනවද පේන්නේ මම මොනවද දන්නේ මම කවුද මේ කර්මය පාලනය කරන්න සාදුකාරයක් දීලා මාව මම මේ කර්මයට බාර දෙනවා මම අසරණ සරණ යනවා කර්මයේ සරණ යනවා පුළුවන් විදියට කැමති විදියට පරිසම් දෙන්න මම නෙමෙයි අකීකරු වෙන්නේ මම කීකරු ආර්ය පුත්‍රයෙක් වශයෙන් මේ කර්මයට ඉසනවලා යටහත් වෙනවායි කියලා එයාගේ කය එයාගේ ජීවිතය කර්මයට බාර දීලා කෙරෙන් ඇරිලා බලාගෙන ඉන්නවා දාන ලැබෙනවා ලැබෙන බව දැනගෙන ලැබෙන් ඇරිලා බලාගෙන ඉන්නවා ඇයි දුන්නේ ඇයි ආවේ මොනවද ලැබුණේ මොකවත් ආන්නේ නැහැ මේ වීදියේ ඇවිදිනකොට කැලාවේ ඇවිදිනකොට සෑම දෙයක්ම පේනවා පේන්න අරිනවා උවමනාවෙන් බලන්නෙත් නෑ උවමනාවෙන් පිටුපාලා ආක බලාගන්නෙත් නෑ හැමදේම පේනවා පේන්න ඇරලා පේන දිහා බලාගෙන නිකන් ඉන්නවා මොකවත් ආගන්නේ ඇයෙන දේ බලාගෙන ඉන්නවා ඇයෙන් දරිනවා භාවනා කරනවද මේ දවස්වල නෑ ඇත්තටම කරන්නේ නැද්ද නෑ කරනවා මොනවද කරන්නේ කෙරෙන එක දිහා බලාගෙන ඉන්නවා එහෙනම් භාවනාව දැන් කෙරෙනවා කරන්නේ නෑ රූප පේනවා බලන්නේ නෑ ශබ්ද හැෙනවා අහන්නේ නෑ කය ක්‍රියාත්මක වෙනවා කරන්නේ නැහැ. එහෙනම් කර්ම නැවතිලා උන්වහන්සේ නැවතිච්ච විඥානය. එහෙනම් මේ විදිහට මේ සංසාරයෙන් නවතින්න පුළුවන්කම උන්වහන්සේට ඇති වුණා. නැවත මේ ලෝකයේ කිසිම කෙනෙක් මේ ආර්ය ශ්‍රාවකයා දකින්නේ නැහැ. ඒතු උන්වහන්සේගේ අවසාන භවය මේ භවයේ උන්වහන්සේ ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස රූපයක්සේ මෙනෙහි කරනකොට මේ රූපය තුල පවතින මේ ධර්මතාවය වැටහෙන්න ඕනේ. මේ ධර්මතාවය තුල ඇතිවෙනා වූ සෑම ක්‍රියාවලියක්ම වැටහෙන්න ඕනේ. ඒ අවබෝධ ඥානයන් පාළ වෙවි මේ විඥාණය ක්‍රමක්‍රමයෙන් අවබෝධය වැඩි වෙලා ප්‍රඥාව වැඩි වෙලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් ඵලයටපත් වෙන්න ඕනේ. එහෙනම් ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් වශයෙන් මෙනෙහි කරන මේ කමඨාන අපි වඩනවා මේ ආකාරයට වැඩෙනවා මේ ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවරට ඉහළට යනවා මේ කමඨාන අපට සෑයීමටපත් වෙන්න පුළුවන් අපගේ විමුක්තිය සලස ගන්න එහෙම නැතුව නිකම් භාවනා කරනවා කියලා මිනිසුන්ට පෙන්වන්න මම භාවනා යෝගියෙක් කියලා ඉදිරිපත් වෙන්න මමත් භාවනා කරමි කියලා ආහංකාරයක් උඩඟුවක් මාන්නයක් වඩන්න පැය ගණන් භාවනා කරනවා නම් ප්‍රසිද්ධ ස්ථානවල භාවනා කරනවා නම් ප්‍රත්‍ය ලබා ගන්න මිනිසුන්ට ආදර්ශයක් කොට මිනිසුන්ට පේන්න භාවනා කරනවා නම් එයා තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණ යන ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි එයා දේවදත්ත තෙරුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙක්. ඇයි එයාත් යම්කිසි ගමනක් යනවා කොහමද ප්‍රත්‍ය බලාගෙන මිනිසුන්ගේ දිනාගෙන පොඩි ළමයි වඩාගෙන උරතල් කරගෙන ඒ ගමන ආර්ය මාර්ගයක් නෙමෙයි. එහෙනම් අපි ආර්ය මාර්ගයේ යා යුත්තේ අපට සාපේක්ෂව අපි විතරයි දන්නේ මොනවද වඩන්නේ කොන කොයි විදියටද වඩන්නේ කොච්චරක් වැඩිලා තියනවද එහෙනම් අපි අද හිඳලා භාවනා වඩමු අපි වෙනුවෙන් අපි විතරක් දැනගත්තොත් ඇති අපේ විඥානයේ විතරක් විමුක්තියටපත් වුණොත් ඇති මගේ දුක නිවුනොත් පමණක් මට ඇති කියන ඒ මානසිකත්වය හදා ගන්න ඕනේ මේ සම්මා දෘෂ්ටිය අපි තුල ඇති වෙන්න ඕනේ එහෙනම් අද හිඳලා අපි ලෙනක ඉන්නවද ගාක් යට ඉන්නවද කුටියක ඉන්නවද විහාරස්ථානයේ ඉන්නවද ප්‍රශ්නයක් නැහැ ඒ ඉන්න තැනම තපෝවණය කරගමු ආස්වාසය ප්‍රාස්වාසය රූපයක් වශයෙන් මෙනෙහි කරන මේ භාවනාව මේ කමඨාන අපගේ ජීවිත කාලෙම අවකාශ ලැබෙන සෑම අවස්ථාවකම අපි පුරුදු කරමු සෑම තප්පරයක් ගානේ මොහොතක් ගානේ මේ කමඨාන වඩලා මේ කමඨාන තුලින් අපේ සියලුම කෙලෙස් නිරෝධ කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලබාපු මිනිසක් භවයේ ඒකාන්ත වශයෙන්ම නිවනින් පිරිණිවීමට මේ කමඨාන් ධර්ම දේශනාව ආවාදය අනුශාසනාව අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි